දේශනා මාලාව තමයි අද දවසේ සුපුරුදු වේලාවට විකාශය කරන්නේ අද දවසට નિયમિત ධර්ම දේශනාව මේ විදිහට ඉදිරිපත් කරමි. පින්වත්නි පින්වත් ඔබටත් ස්වාමින් වහන්සේලා වන අපටත් ඔබ අප හැමදෙනාටම මේ ලැබිලා තියෙන්නේ ඊටාම වටිනා අවස්ථාවක් අපි හැමදාම සිහිපත් කරගන්නවා වගේ බොහෝම වටින අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් අපිට ලැබුණා. ඒ වගේම ඒ අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන්නේ බලන්න පින්වත්නි මේ හිත ඊටාම උසස් මට්ටමකට ගන්න පුළුවන් බුදුබණ ඇහෙන කාලෙක. මේ වටිනා මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙන්නේ ඔබ අප හැමදෙනාටම සියලුම සංසාර දුක් නිමා කරන්න පුළුවන් ධර්මයක් ඇහෙන කාලෙක මේ අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතය අප හැමදෙනාටම ලැබිලා තියෙන්නේ ඕනෑම තත්වයක් යටතේ නොසැලී ශක්තිමත්ව ඉන්න පුළුවන් විදිහට හිතක් හදාගන්න හිත සකස් කරගන්න පුළුවන් ධර්මයක් ඇහෙන කාලෙක මේ ලැබිලා තියෙන අපිට මේ අංග සම්පූර්ණ මනුස්ස ජීවිතය මේ ලැබිලා තියෙන්නේ ඕනෑම තත්වයක් යටතේ ශක්තිමත්ව ඉන්න පුළුවන් හිතක් හදාගන්න වගේම සාමාන්‍යයෙන් ඇහැ කන නාසය දිවකය මනස පිනවලා ලබන සතුටට වඩා රූපයක් දැකලා ලබන සතුටට වඩා ශබ්දයක් අහලා ලබන සතුටට වඩා ගඳ සුවඳ ආග්‍රහණය කරලා යම්කිසි සතුටක් ලබනවද ඊටත් වඩා ඒ වගේම යම්කිසි දෙයක් රහ බලලා සතුටක් ලබනවද ඊටත් වඩා යම්කිසි ස්පර්ශයක් පහසක් ලබලා සතුට වෙනවද ඊටත් වඩා ඔන්න ඔය කියන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස එකතු කරගෙන ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් එක්ක යම්කිසි සතුටක් ලබනවද? ඊටත් වඩා වැඩි සතුටක් ලබා ගන්න මඟ පෙන්වන ධර්මයක් ඇහෙන කාලෙක තමයි මේ අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙන්නේ. ඒක පින්වත්නි සුළුපටු දෙයක් නෙමෙයි. එහෙනම් ධර්මදේශනා ආරම්භයේදීම හොඳම හොඳට අපි හිතට ගමු සුළුපටු අවස්ථාවක් නෙමෙයි මේ ලැබිලා තියෙන්නේ. බුදුබණත් ඇහෙනවා. කොච්චර අපිට අහන්න අවස්ථාව තියෙනවද? ත්‍රිපිටකයම අන්තර්ජාලය ඇසුරෙන් අපිට දැක බලා ගන්න අධ්‍යයනය කරන්න පව අවස්ථාව ලැබිලා. ඒ ත්‍රිපිටකය කියලා අපිට ඒ දකින්න ලැබිලා තියෙන්නේ මොනවාද? මේ ධර්මය කියලා අපිට ඇහෙන්නේ මොනවාද මේ? හිත සනස ගන්න බණපදයි මේ ඇහෙන්නේ. හිත සනස ගන්න උදව් වෙන දහම් කාරණා තමයි මේ අන්තර්ජාලය ඇසුරේ අපිට දැක ගන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඒ නිසා මේ අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රතිඵල නෙලා ගන්න අපි මේ ධර්මයේ ප්‍රායෝගික ජීවිතයට එකතු කර ගන්න ඕනේ. මොකද ධර්මය ප්‍රායෝගික ජීවිතයට එකතු කරගත්තොත් තමයි මේ අංග සම්පූර්ණ මනුස්ස ජීවිතයෙන් උපරිම දෙයක් කළා වෙන්නේ. මොකද ධර්මය ප්‍රායෝගික ජීවිතයට ගලපගන්නේ නැතුව අර කිව්ව ප්‍රතිඵල නෙලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොනවාද මේ ප්‍රතිඵල? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශات එක්ක යම්කිසි සතුටක් විඳිනවද ඊට වඩා සතුටක් ප්‍රියමනාප රූපයක් දැකලා ලබන සතුටට වඩා සතුටක් මේ ලෝකේ තියෙනවා සින්දුවක් අහලා යම්කි සතුටක් ලබනවද? මේ සමහරලාට සින්දුවක් අහලා අපි කොච්චර මුළු ඇඟම කුල්මත් වෙලා යන පුදුමාකාර රසවින්දනයක් ගැන අද කතා කරනවානේ. අපිට ඒව දැනෙනවා. නමුත් පින්වත්නි මොහොතකට හිතන්න අපි හිතමු මොහොතකට මේ ධර්මයේ තුල ඊට එහා ගිය සැපයක් ගැන කතා කරනවා. ඊට එහා ගිය සැපයක් ලබන ක්‍රමවේදයක් ඇතුළත් වෙනවා. එහෙනම් තවදුරටත් මෙච්චර වටින අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයකුත් ලබලා නිදහස සුවයම හඹා යන අපි ඇයි මේ ධර්මය පාවිච්චි කරලා මේ පුදුමාකාර සතුටක් ලබන්න අවස්ථාව තියෙද්දි ඇයි තවමත් ප්‍රමාදී වෙලා ඉන්නේ එහෙනම් අදත් අපි මුලින්ම වුණා සිහිපත් කරගමු ධර්මය භාවිත කරන්නයි මේ අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් අපිට ලැබුණේ ධර්මය තුලින් ලබන ඒ අනිකුත් දේවල් වලින් නොලැබෙන ඒ සුවය ඒ ප්‍රීතිය මුළු ගතම සනහාලන ඒ සහනය ලබා ගන්නයි මේ අංග සම්පූර්ණ මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. ඒ නිසා බොහෝම වටින අවස්ථාවක් මේ අංග සම්පූර්ණ මනුස්ස ජීවිතයෙන් ප්‍රතිඵල නෙලා ගන්න මේ ධර්මය අහන්න වෙනවා. මේ ධර්මය අධ්‍යයනය කරන්න වෙනවා. ඔන්න ඒ වෙනුවෙන් වැඩසටහනක් තියෙනවා. අකණ්ඩව දිනපතා මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් අහන්න අවස්ථාවක් ලැබෙනවා අපිට. ඒ දහම් කාරණා කතා කරන අවස්ථාවක් ලැබෙනවා මේ දේශනා මාලාව තුලින්. හොඳයි පින්වත්නි මේ විදිහට මේ ධර්මය කොයිතරම් භාවිත කළ යුතුයිද? මේ ජීවිතය කොයි විදිහට අරගෙන යන්න ඕනද කියලා අපි මුලින්ම මතක් කරගෙන අද දවසේ සුපුරුදු ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරන්න අවතීර්ණ වෙමු. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම 152 නේ මේ විදිහට පිළිවිලින් කතා කරන්නේ අපි. එතකොට මේ වෙනකොට සූත්‍ර ධර්ම 67ක් මේ දේශනා මාලාව තුළ විකාශය වෙලා අවසానයි. 152න් සූත්‍ර 67ක් විකාශය වුණා. අදට නියමිත ඒ සූත්‍ර ධර්ම 152 අතුරින් මජ්ක්‍ධිම නිකායේ සීල සූත්‍ර 152 අතුරින් 68 වෙනි දේශනාව අදට નિયમિતයි. එතකොට සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකේ දෙවන වග්ගය වන බික්කු වග්ගයේ 8 වෙනි සූත්‍රය සියලු සූත්‍ර 152 පිළිවෙලින් ගත්තොත් 68 වෙනි සූත්‍රය. නලක පාන සූත්‍රය අද මේ දේශනාවේ ප්‍රස්තුතය වෙන්නේ. නලකපාන සූත්‍රය. එතකොට ඊයේ දවසේ මේ පින්වතුන්ට අවස්ථාව ලැබුණා චාතුම සූත්‍රය පිළිබඳ දැනගන්න. අද දවසේ අපි නලකපාන සූත්‍රය දැනගන්නවා. එතකොට අකණ්ඩව විකාශය වෙන මේ දේශනා මාලාවේ හෙට දවසේ ගුලිස්සානි සූත්‍රය විකාශය වෙන්න નિયમિતයි. බලන්න පින්වත්නි එක දිගට බණහන් අවස්ථාවක් ලැබිලා එහෙනම් මේ අංග සම්පූර්ණ ජීවිතයට ධර්මය ළඟා කරගෙන ඒ සැනසීම උදා කරගන්න ලැබෙන අවස්ථාව මගේ අරගන්න එපා. හොඳයි එහෙනම් අදට නියමිත ධර්මදේශනාව නලකපාන සූත්‍රය අසුරෙන් අපි කාලානුරූපව සාකච්ඡා කරමු. පින්වත්නි මේ නලකපාන සූත්‍රයත් අපි මෙතෙක් දැනගත් සූත්‍ර දේශනා වගේම තවත් බොහෝම වටින වැදගත් කාරණා කිහිපයක් හෙළිදරව් කරන සූත්‍රයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ නලකපාන සූත්‍රය ඇතුළත් වෙනවා අපි කෙටියෙන් ආරම්භයේ කතා කරමු සංක්ෂිප්තය ගැන. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට පැවිදි වෙන්න ඕනේ මොන වගේ අරමුණකින්ද? ඔන්න ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් වැදගත් ගිහි මේ පින්වතුන්ගේ දැනුවත්භාවයට ඊටාම වටිනවා. කෙනෙක් පැවිදි වෙන්න ඕනේ මොන වගේ අරමුණකින්ද? ඔන්න ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේම පිළිතුරු ලබා දීපු අවස්ථාවක්. කෙනෙක් පැවිදි වෙන්න ඕනේ මොන වගේ අරමුණකින්ද කියන ප්‍රශ්නයට බුදු කෙනෙක් ලබා දුන්න උත්තරය මේ දේශනාවේ ඇතුළත් වෙනවා. ඒ වගේම පැවිදි වුණාට පස්සේ යා මොකද්ද කරන්න ඕනේ? යම්කිසි අරමුණකින් පැවිදි වෙලා මුලින් මේ පැවිදි වෙන්න ඕන අරමුණ ගැන සඳහන් වෙනවා. ඊළඟට මේ පැවිදි වුණාට පස්සේ යා මොනවාද කරන්න ඕනේ? කවුරු හරි මේ දේශනාව අහගෙන ඉන්නවා නම් පැවිදි වෙන්න බලාපොරොත්තුෙන් ඔන්න වැදගත් දහම් කරුණු බුදුරජාණන් වහන්සේගේ මුවින්ම පිටවෙච්ච වැදගත් කාරණා කිහිපයක් එයාට අද අහන්න ලැබෙනවා. ඒ වගේම අනිකුත් අයට දැනුවත් භාවයේ පිණිස පැවිදි විය යුතු අරමුණ සහ පැවිදි වුණාට පස්සේ කරන්න ඕනේ මොනවාද කියන කාරණාව බුද්ධ වචනය අනුව මේ නලකපාන සූත්‍රය තුල ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි පින්වත්නි මේ දේශනාවේ සංක්ෂිප්තය සාරාංශ කරද්දී අපිට තවත් වැදගත් කරුණක් හම්බ වුණා. ධාන වැඩිීමේ අත්‍යවශ්‍ය භාවය මේ නලකපාන සූත්‍රයෙන් හෙළිදරව් වෙනවා. ධාන වඩන්න ඕනේ ඇයි අපි? සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ධානය කියන එක මේ ශාසනයේ වැදගත් දෙයක් නෙමෙයි ධර්මය අවබෝධ කරගන්නයි ඕනේ. එහෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දැන් ධාන මට්ටමක් කියන්නේ සමාධියක්නේ. නීවරණ යටපත් වෙච්ච කුසල අරමුණක් තුල හිත දිගින් දිගටම පවතින අවස්ථාවක් තමයි ධාන මට්ටමක් කියන්නේ. සමාධි මට්ටමක්. එතකොට ධාන මට්ටමකටපත් වූ පමණින් සියලු කෙලෙසුන් ඉවත් වෙන්නේ නැහැ. නමුත් ධානය කියන්නේ මේ ශාසනය උගන්වන සීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් උගන්වද්දී එක්තරා පියවරක් සමාධි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ධර්මයේ තුල තියෙන අවබෝධයක් අවබෝධ කිරීමක් ගැනයි කතා කරන්නේ සමාධිය කියන එක ඒ තරම් වැදගත් දෙයක් නෙමෙයි මේ ධානා මට්ටම් වලට අපි උත්සාහවත් වෙන්න ඕන නෑ එහෙම හිතෙන්න පුළුවන් ඇතැම් විට ධර්මයේ විකෘති කරන අය අතින් ඒවා කියවෙන අවස්ථා අපිට ඇහිලා තියෙනවා මේ ධර්මයේ තියුණු තියෙන අවබෝධ කර ගැනීම ධානා වඩන්න එහෙම දෙයක් විශේෂයෙන් අවධාරණය කරන්නේ නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔන්න එයාට ඊටාම නිවැරදි විදිහට බුදුරජාණන් වහන්සේගේ මුවින්ම පිටවෙච්ච වැදගත් කාරණා ටිකක් මේ නලකපාන සූත්‍රයේ තියෙනවා. කෙනෙක් ධානයක් වඩන්න ඕනෙමයි. ධාන වැඩිම කොයිතරම් අත්‍යවශ්‍ය දෙයක්ද කියන ප්‍රශ්නයට පිළිතුර මනාව බුද්ධ වචනය අනුව සඳහන් වෙනවා නලකපාන සූත්‍රය. ඥාන වැඩිීමේ අත්‍යවශ්‍ය භාවය බුදුරජාණන් වහන්සේ විසින්ම අවධාරණය කරපු අවස්ථාවක්. ඒ වගේම තමයි පින්වත්නි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඔන්න ඔය කියන පංච නීවරණත් අරතිය සහ ආලස්ය දැන් සාමාන්‍යයෙන් පංච නීවරණ කියන පහ අපි දන්නවා බොහෝ විට කාමච්ඡන්දාදී නීවරණ පහ මේ නලකපාන සූත්‍රය තුල තවත් කාරණා දෙකක් මේ පහට එකතු කරලා හතක් විදිහට නීවරණ පහත් තවත් ක්ලේශ ධර්ම දෙකකුත් එකතු කරලා නීවරණ පහත් ඒ දෙකත් එකතුව පාප ධර්ම හතක් ගැන සඳහනක් තියෙනවා. දැන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඒ පහ අපිට පාඩම් නීවරණ පහ ඊට අමතරව විශේෂයෙන් තවත් පාප ධර්ම දෙකක් අවධාරණය කරනවා. අරතිය සහ ආලස්ය. අපි මේ කාරණා පැහැදිලි කරගමු. අරතිය සහ ආලස්ය. නීවරණ පහත් මේ අරතිය සහ ආලස්ය කියන කාරණා දෙකත් ඇතුළුව මේ පාප ධර්ම හත හිතින් ඉවත් කරගෙන ප්‍රීතිය සහ සුවය ලබන්න නම් මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව සඳහන් වෙනවා. දැන් පින්වත්නි සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ ජීවිතේ නිදින්න නම් කාමච්ඡන්දය ඕනේ. ජීවිතේ විඳින්න මේ නීවරණ ඕනේ විදිහට තමයි කෙනෙක්ට හිතෙන්නේ. හැබැයි මේ නලකපාන සූත්‍රය තුලින් විග්‍රහ කරනවා බුද්ධ වචනේ අනුවම මේ කාමච්ඡන්දාදී නීවරණත් ඒ වගේම අරතිය සහ ආලස්ය කියන මේ සියලු පාප ධර්ම හත හිතින් ඉවත් කරගෙන අප්‍රමාණ ප්‍රීතියක් සහ සුවයක් ලබා ගන්න ක්‍රමවේදයක් ගැන දේශනාවේ සඳහන් වෙනවා. මේ නලකපාන සූත්‍රය තුල. දේශනාවේ සඳහන් වෙනවා මේ නලකපාන සූත්‍රය තුල. ඒ වගේම තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින්ම තමන් වහන්සේගේ චරිතය එක්තරා පැතිකඩක් විවරණය කරපු අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ විසින්ම තමන් ගැන යම්කිසි ස්වයං චරිතාපදානයක් වගේ බුදුන් වහන්සේ විසින්ම තමන් වහන්සේ ගැන යම්කිසි කෙලිදරව් කිරීමක් කරන අවස්ථාවක් මේ නලකපාන සූත්‍රයේ තියෙනවා. ඒ වගේම දේශනාවේ අවසානයේ ඇතුළත් වෙනවා බුදුරජාණන් වහන්සේ නමක් යම් කිසි කෙනෙක් මරුණට පස්සේ ආ ඉපදුනේ කොයි වගේ තැනකද කෙනෙක් මිය ගියාට පස්සේ එයා ඉපදුනේ කොයි වගේ තැනකද කියලා බුදු කෙනෙක් සමහර වෙලාවට දේශනා කරනවා බුදු කෙනෙක් ඒ වගේ කාරණා දේශනා කරන්නේ ඇයි සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නිවන් දකින්නනේ ධර්මයේ දේශනා කරන්නේ. ඇයි මේ එක එක්කෙනා මැරිච්ච මරුණට පස්සේ එයා ඉපදුනේ මෙතන මේ අහවල් උපාසිකාව ඉපදුනේ මෙන්න මේ තැන. ඒව මොකටද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? ලාභ ප්‍රයෝජන බලාගෙනද? තමන් වහන්සේට තියෙන හැකියාවන් ප්‍රදර්ශනය කරන්න බලාගෙනද? කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නිවන් දකින්න බණ කියන බුදු පියාණන් වහන්සේ ඇයි මේ විවිධාය ඉපදෙච්ච ස්ථාන ගැන දේශනා කළේ? කාට හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒකට පිළිතුර බුද්ධ වචනය අනුවම මේ දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් පින්වත්නි නලකපාන සූත්‍රයේ සංක්ෂිප්ත සාරාංශය වගේ. මේ නලකපාන සූත්‍රය තුල ඔන්න ඔය කාරණාවලට ඊටාම පැහැදිලි විවරණයන් සැපයන දේශනාවක් මේ නලකපාන සූත්‍රය. එහෙනම් පින්වන්දි පිළිවෙලින් මේ දේශනාවේ අන්තර්ගතය අපි සාකච්ඡා කරමු. ඊටාම වැදගත් දේශනාවක්. අර මුලින් මතක් කරගත්තේ සංක්ෂිප්ත සාරාංශය. එහෙනම් වැදගත් දහම් කාරණා කිහිපයක්ම අද හෙළිදරව් කරගන්න පුළුවන් බුද්ධ වචනය අනුවම. මේක ශ්‍රාවක භාෂිතයක් නෙමෙයි බුද්ධ භාෂිතයක්මයි නලකපාන සූත්‍රය. පිළිවෙලින් ඇතුළත් වෙන ආකාරය අපි බලමු. බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයේහි නලකපාන කියන ගමේ කෑල වනය කියන ස්ථානයේ වැඩ වාසය කරද්දී තමයි මේ නලකපාන සූත්‍රයේ ඇතුළත් දේශනාවට පසුබිම සකස් වෙන්නේ. කෝසල ජනපදයේ නලකපාන ගමේ කෑල වනය කෑල ගස් තියෙන වනාන්තරයක්. මේ කෑලවනේ වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ සඳහන් වෙනවා පින්වත්නි මේ දේශනාවේ මේ සූත්‍රයට අදාළ කාල සමය තුල මේ සූත්‍රය දේශනා වෙන කාල සමය තුල ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ ළඟ බොහෝ දෙනා පැවිදි වෙච්ච කාලයක්. නම් වශයෙන් සඳහන් වෙනවා අනුරුද්ධ ස්වාමින් වහන්සේ, බද්දිය ස්වාමින් වහන්සේ, කිම්බිල ස්වාමින් වහන්සේ, බගු ස්වාමින් වහන්සේ, කුණ්ඩ දාන ස්වාමින් වහන්සේ, රේවත ස්වාමින් වහන්සේ, ආනන්ද ස්වාමින් වහන්සේ ආදී ඉතා ප්‍රසිද්ධ ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පවුල්වල හිටිය අය බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා හිටිය කාලයක් නේ. හිතන්න පින්වත්නි, ඊටාම ප්‍රසිද්ධ පවුල්, ගොඩාක් සල්ලි තිබ්බ පවුල්වල තරුණයෝ බුදුරජාණන් වහන්සේ වටා පෙළ ගැහුණා. ගිහි අය විදිහට නෙමෙයි. ගිහි ජීවිතේ සම්පූර්ණයෙන්ම අතහැරලා මේ ආනන්ද ස්වාමින් වහන්සේ, අනුරුද්ධ ස්වාමින් වහන්සේ, බද්දිය ස්වාමින් වහන්සේ ඇතුළු ධනවත් පවුල්වල තරුණයන් තමන්ගේ පවුල් ජීවිතය ඒ සැප සම්පත් අතහැරලා මුළු ජීවිත කාලයම තුල බුද්ධ ශාසනයේ පැවිද්දෙක් විදිහට කටයුතු කරන්න තීරණය කළා. ඒක පුදුමාකාර අවස්ථාවක් වෙනවා. අපිට නැවත නැවත හිතන්න අවස්ථාවක්. මෙච්චර ධනවත් පවුල්වල හිටිය තරුණයෝ ඇයි මේ ඊටාම අඩු පහසුකම් සහිත සිවුරු කිහිපයක් මේ තුන් සිවුර පාත්‍රය ආරක්ෂාවට කවුරුත් නැහැ සමහර විට තනියෙන් කැලෑවල් වල ඉන්න වෙන්නේ මැසි මදුරු පීඩා කොච්චර තියනවද ඒ දේවල් බාර ගන්න කැමැත්තෙන් සුවපහසු ජීවිතයට නැවතීමේ තිත තියලා සැප සම්පත් අතහැරලා මෙච්චර තරුණයෝ බුදුන් වහන්සේ වටේ එකතු වුණේ ඇයි කියන කාරණාව මම හිතන්නේ මේ කාලේ නැවත නැවත හිතන්න ඕන කාරණාවක්. හොඳට විශ්ලේෂණය කරන්න ඕන කාරණාවක්. කෙනෙක්ට හොඳට විශ්ලේෂණය කරන් යද්දී තේරෙනවා සහනයක් සුවයක් බලාපොරොත්තුෙන්මයි මේ දේවල් අතහැරලා ආවේ. එච්චර සැප සම්පත් දාලා අවිල්ලා තියෙන දුක් විඳින්න නෙමෙයි. ඒ සැප සම්පත් තුලින් නොලැබෙන යම්කිසි සහනයක් භාග්‍යතුන් වහන්සේ හෙළිදරව් කළා. ලස්සන රූපයක් දැකලා සින්දුවක් අහලා ඒ ලබන ආස්වාදයට එහා ගිය සහනයක් සුවයක් ලබන ක්‍රමවේදය ගැන භාග්‍යතුන් වහන්සේ ලොවට හෙළි කළා. ඒ ක්‍රමයේ තියෙන ප්‍රායෝගිකත්වය දැනිච්ච තරුණයෝ තමන්ගේ තියෙන සුව පහසු ජීවිතය තුළින් ඒ දේ ලබා ගන්න බැරි බව දැනිලා ඒ දේවල් අතහැරලා බුදුරජාණන් වහන්සේ ළඟ ජීවිතය ගත කරන්න තීරණය කළා. එතකොට ඔන්න දේශනාව ආරම්භය සඳහන් වෙනවා මේ සූත්‍රයට අදාළ පසුබිම සකස් වෙද්දී මේ සූත්‍රය දේශනා වෙන කාලය වෙනකොට බොහෝ ප්‍රසිද්ධ පවුල්වල ධනවත් අය විශේෂයෙන් තරුණ උදවිය බුදුරජාණන් වහන්සේ වටේ එකතු වෙච්ච කාල සමයක්. ඉතින් දේශනාව පිළිවෙලින් මේ සාකච්ඡා කරද්දී බුදුරජාණන් වහන්සේ ඔන්න මේ කෑල වනේ නලකපාන ගමේ කෑල වනේ වැඩ වාසය කරද්දී දවසක් ස්වාමින් වහන්සේලාත් පිරිවරාගෙන මේ කෑල වනේ එලිමහන් ස්ථානයේ වැඩ වාසය කරනවා වැඩ ඉන්න වෙලාවක් ඒ වෙලාවේ දැන් හිතින් මවා ගන්න පින්වත්නි වනාන්තරයක් ලස්සන කැලෑවක් ඇතුලේ ටිකක් එලිමහන් ස්ථානයක බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා පිරිවරාගෙන එලිමහනේ වැඩ ඉන්නවා. මේ වැඩේින් අතරේ භාග්‍යතුන් වහන්සේ සියලු ස්වාමින් වහන්සේලාගෙන් එතන වැඩ ඉන සියලු ස්වාමින් වහන්සේලාගෙන් පොදුවේ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නය? මහණෙනි දැන් සිංහල අර්ථ සඳහන් වෙනවා මහණෙනි යම් කුල පුත්‍ර කෙනෙක් මා උදෙසා සදහෙන් ගිහිගෙන් නික්ම ශාසනයේ පැවිදි වූවහු වෙද්ද කිමේක මහණෙනි ඒ මහණ වූ බඹසර වස්සේ අබිරත වූවාදයි වූවාහුදයි විචාලසේක භාගතුන් වහන්සේ අහනවා ඔබ වහන්සේලා ශ්‍රද්ධාවෙන් මේ ශාසනයට එකතු වුණේ. මම ඔබ වහන්සේලාට පැවිදි වෙන්න කියලා ආරාධනා කළා නෙමෙයි. මේ ශාසනය පිළිබඳ ශ්‍රද්ධාවකින් මේ ශාසනය පිළිබඳ විශ්වාසයකින් තමයි ඔබ වහන්සේලා මේ ශාසනයට එකතු වුණේ. එහෙම දේශනා කරමින් භාගතුන් වහන්සේ අහනවා ඔබ වහන්සේලා Brahmacharyaවෙහි ඇලිලාද ඉන්නේ? මේ පැවිදි ජීවිතයට කැමතිද? මේ නිවන් දකින්න වැඩපිළිවෙල තුල ඔබ වහන්සේලා වාසය කරන්නේ කැමැත්තෙන්ද? නැත්තම් අපහසුවෙන්ද ඉන්නේ? බලන්න භාග්‍යතුන් වහන්සේ කොයිතරම් කරුණාවකින්ද මේ කාරණාව විමසන්නේ කියලා. Taman ළඟ ඉන්න ශ්‍රාවකයන්ගෙන් අහනවා ස්වාමීන් වහන්සේලාගෙන් ඔබ වහන්සේලා කැමැත්තෙන්ද මේ පැවිදි ජීවිතය ගත කරන්නේ? ඒ වෙලාවේ දැන් සියලු ස්වාමීන් වහන්සේලාගේ පොදුවේ මේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ ඇහුවේ. කිසිම ස්වාමින් වහන්සේ නමක් ඒ වෙලාවේ පිළිතුරු ලබා දෙන්නේ නැහැ. කිසිම ස්වාමීන් වහන්සේ නමක් ඊට උත්තර ලබා දෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ තුන්වන වතාව දක්වා අහනවා. එකම ප්‍රශ්නය තුන් වතාවක් අහනවා. නමුත් කිසිම ස්වාමීන් වහන්සේ නමක් උත්තර දුන්නේ නැහැ. දැන් මොකක්ද අහපු ප්‍රශ්නේ? ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච ඔබ වහන්සේලා මේ ශාසනය පැවිද්ද ගත කරන්නේ කැමැත්තෙන්ද? කිසිම ස්වාමීන් වහන්සේටම උත්තර දුන්නේ නැහැ. දැන් උත්තර දෙන්නේ නැති නිසා භාගතුන් වහන්සේ කල්පනා කළා මම මේ පොදුවේ අහන්න නැතුව ස්වාමින් වහන්සේලාගෙන් වෙන වෙනම මේ ප්‍රශ්නේ අහුවොත් හොඳයි. ස්වාමින් වහන්සේ නමක් නම් කරලා අහුවොත් හොඳයි කියලා කල්පනා කරලා එක්තරා ස්වාමින් වහන්සේ නමකගෙන් මේ ප්‍රශ්නේ අහනවා. කවුද ඒ ස්වාමින් වහන්සේ? අනුරුද්ධ ස්වාමින් වහන්සේ. පින්වත් මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ ගැන මේ පින්වතුන් දන්නවා ඇති. අනුරුද්ධ ස්වාමින් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ ළඟම ඥාතියෙක්. බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ සිද්ධාත් කුමාරයා එතකොට ඒ සිද්ධාත් කුමාරයාගේ පියා වුණේ සුද්ධෝදන රජතුමා සුද්ධෝදන රජතුමාගේ සහෝදරයෙක්ගේ පුතෙක් මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ ළඟම ඥාතියෙක් ගිහි කාලේ ළඟම ඥාතියෙක් ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟ හිටිය අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් වෙනම මේ ප්‍රශ්නය අහනවා. මොකද්ද ප්‍රශ්නය? අනුරුද්ධේනි තෙපි බඹසර වස්සි ඇලුම් නැත්තාහුද? අනුරුද්ධ ඔයා මේ පැවිද්ද ගත කරන්නේ. ඔයා මේ Brahmacharyaව. දැන් Brahmacharyaව කියන්නේ නිවන පිණිස ඒ අනුගමනය කරන ප්‍රතිපදාවනේ. බඹසර. අනුරුද්ධ ඔයා මේ පැවිද්ද. මේ ධර්මය තුල ඔයා හික්මෙන්නේ කැමැත්තෙන්ද? මේ ධර්මයට ඇලිලා දින්නේ. මේ පැවිද්දට කැමතිද? ඒ වෙලාවේ බලමු අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ලබා දෙන පිළිතුර ඒකාන්තයෙන් අපි බඹසර වස්සී ඇල්ලුනම්හ බලන්න පින්වත්නි විශේෂ වචනයක් තියෙනවා ඒ කාන්තයෙන් බුදුරජාණන් වහන්සේ ඒ කාන්තයෙන්ම ඔබ වහන්සේ කිසිම සැකයක් හිතන්න එපා කියන අදහස නෙදී ඒ කාන්තයෙන්ම අපි අනිවාර්යයෙන්ම කියන අදහස බුදුරජාණන් වහන්සේ ඒ කාන්තයෙන්ම අපි මේ බ්‍රහ්මචර්ය මේ නිවන් දකින වැඩපිළිවෙල තුල මේ පැවිදි ජීවිතය තුල අපි කැමැත්තෙන්ම ඉන්නේ බලන්න පින්වන්ත තියෙන නිහතමානීකම උන්වහන්සේගේ සියලු දෙනා වෙනුවෙන් උන්වහන්සේ පිළිතුරු දෙන්නේ. උන්වහන්සේගෙන් විතරයි ඇහුවේ. නමුත් සියලු දෙනා වෙනුවෙන්ම උන්වහන්සේ පිළිතුරු දෙනවා. තමන් විතරක් මේ බඹසරේ ඇලිලා ඉන්නවා කියලා උන්වහන්සේ සඳහන් කළේ නැහැ. භාගතුන් වහන්සේ අපි ඒකාන්තයෙන්ම මේ පැවිදි ජීවිතේට කැමැත්තෙන්මයි ඉන්නේ. බලමු ඊළඟට භාගතුන් වහන්සේ නැවතත් විමසනවා මේක සංවාදයක් වගේ යන සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවකයන් අතර යම්කිසි සංවාදයක් විශේෂයෙන්ම අනුරුද්ධ ස්වාමින් වහන්සේ තමයි මේ සංවාදයට ඍජුව බුදුරජාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ පිළිතුර ඉතාමත් අගය කරනවා අගය කරලා සාදු නාද පවත්වනවා බුදුරජාණන් වහන්සේ ඉතාම සතුටු වෙනවා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ලබා දීපු පිළිතුර. මොකක්ද අනුරුද්ධ ස්වාමීන් ලබා දුන්නේ? භාග්‍යතුන් වහන්සේ අපි ඒකාන්තයෙන්ම මේ ශාසනයේ ඉන්නේ කැමැත්තෙන්මයි. භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් සාදුනාද පවත්වනවා, අගය කරනවා. අගය කරලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අනුරුද්ධ දැන් සියලු දෙනාට පොදුවේ මේ කාරණාව දේශනා කරන්න සියලු ස්වාමින් වහන්සේලාට මහණෙනි ඔබ වහන්සේලා පැවිදි වුණේ රජතුමාගෙන් ගැලවෙන්න නෙමෙයි. ඒ වගේම හොරුන්ගෙන් ගැලවෙන්න හිතාගෙන නෙමෙයි. ණයබරින් නිදහස් වෙන්න හිතාගෙන නෙමෙයි මේ පැවිද්දට ඔබ වහන්සේලා ආවේ. සහ ඇති වූ යම්කිසි බයකින් මිදෙන්න නෙමෙයි. ජීවත් වීමේ අපහසුතාවන්ගෙන් මිදෙන්න නෙමෙයි ආදී වශයෙන් කාරණා පහක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ රජතුමාත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන රජතුමාගෙන් බේරෙන්න කියලා හිතාගෙන සමහරු පැවිදි වෙනවා. ඒ කාලේ එහෙම අවස්ථා තිබිලා තියෙනවා. දැන් අදත් සමහර විට සමහර කෙනෙක් යම්කිසි විදිහකට හැංගෙන්න උවමනා කරාම නීතියෙන් බේරෙන්න උවමනා කරාම සිවුරු දා ගන්න අවස්ථා වාර්තා වෙලා තියෙනවා. يعني බුදුරජාණන් වහන්සේගේ කාලේ ඇතැම් අය පැවිදි වෙලා තියෙනවා. ඇතැම් අය ශාසනයට එකතු වෙලා තියෙනවා. හේතුව ඒ කාලේ මිනිස්සු විශේෂයෙන් මේ ශාසනයට එකතු වෙච්ච අයට ගෞරව කළා. කොච්චර ගෞරව කළාද කියනවා නම් ඇතැම් විට රජවරු හිරබාරයට ගන්න හිතාගෙන සිටි අය පැවිදි වුණා කියලා ආරංචි වුණොත් ඒ අයට නිදහසේ ඉන්න දුන්නා. සමහර විට මේ බරපතල වැරදි කරපු අය නමුත් රජතුමාට ආරංචින එයා පැවිදි වෙලා. රජතුමා එයාට දෙන දඬුවම් ඔක්කොම අහෝසි කරනවා. සමහර අය මේ අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගත්තා. කරන්න පුළුවන් අපරාධ බොහොමයක් කරලා බේරෙන්න හිතාගෙන පැවිදි වුණා. එහෙම තත්වයක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ස්වාමින් වහන්සේලාට ඔබ වහන්සේලා මේ රජතුමෙක්ගෙන් බේරෙන්න කියලා නෙමෙයි පැවිදි වුනේ. හොරෙක්ගෙන් බේරෙන්න කියලා නෙමෙයි. සමහර වෙලාවට දරුණු හොරුන්ට අහු වුණාට පස්සේ සමහර අය පැවිදි වෙනවා මම පැවිදි වුණාට පස්සේ හොරු මගෙන් පලිගන්න එකක් නැහැ. මම පැවිදුනාට පස්සේ මට කරදර කරන්න හිටිය හොරු මාව අතහැරලා දායි. මොකද දැන් මම පැවිද්දෙක් කියලා හිතලා. සමහරු හොරුන්ගෙන් ගැලවෙන්නත් පැවිදි වෙලා තියෙනවා ඒ කාලේ. ණයබරෙන් නිදහස් වෙන්න. ණය වෙලා ඉන්නකොට සමහර අය හිතනවා මම පැවිදි වුණාට පස්සේ මෙයා මගෙන් ණය ඉල්ලගෙන එන එකක් නැහැ. මට ගෞරව කරයි. ණයබරෙන් නිදහස් වෙන්නත් ඇතැම්ම ඒ කාලේ පැවිදි වෙලා තියෙනවා. ඒ වගේම තවත් ජීවත් වීමේ අපහසුතා නිසා, කෑම බීම හොයාගන්න අමාරු නිසා එහෙමත් ඒ කාලේ සමහර අය සාසනයට එකතු වුණා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔබ වහන්සේලා කිසිම හේතුවක් නිසා නෙමෙයි පැවිදි වුනේ. ණයබරෙන් නිදහස් වෙන්නවත්, රජතුමෙක්ගෙන් බේරෙන්නවත්, හොරුන්ගෙන් ගැලවෙන්නවත්, ඒ වගේම යම්කිසි බයකින් නිදහස් වෙන්නවත් නෙමෙයි. ඔබ වහන්සේලා මේ ශාසනය පැවිදි වුනේ ජාති ජරා මරණ ආදී මේ දුක් කෙලවර කිරීම සඳහා. බලන්න භාගතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා අගය කරනවා. සහ හිතනවා පින්වත්නි මේ එක්තරා විදියකින් මේ ස්වාමින් වහන්සේලාට නැවත වතාවක් අවධාරණය කරනවා වගේ ශාසනය පැවිදි වෙන්න ඕනේ මොන වගේ කාරණාවක් මූලික කරගෙනද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ වහන්සේලා මේ ශාසනයට එකතු වුණේ ණයබරෙන් නිදහස් වෙන්න. එක එක අපහසුතාව වලින් ගැලවෙන්න නෙමෙයි, කාගෙන්වත් බේරිලා ඉන්න නෙමෙයි. මේ දුක් ටික කෙලවර කරන්න. මොන දුක්ද? ඉපදීම දුකක්. වයසට යනවා කියන එක දුකක්. මරණයටපත් වීම ආදී වශයෙන් අපි දන්නවනේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මහා දුක් කන්දකට අපි මැදි වෙලා ඉන්නේ. ඔන්න ඔය දුක් ටික ඉවරයක් කරලා දාන්න. කෙලවරක් දකින්න තමයි ඔබ වහන්සේලා මේ ශාසනය පැවිදි වුණේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින්වත් එහෙනම් අපිට විශේෂයෙන් කාරණාවක් ඉලදරව් වෙනවා. කෙනෙක් පැවිදි ජීවිතයට එනවා නම් එයා එන්න ඕනේ මෙන්න මේ අරමුණෙන්මයි. මොකක්ද එයාගේ අරමුණ වෙන්න ඕනේ? ගිහි ජීවිතේ නිමා කරලා කෙනෙක් පැවිදි වෙන්න හිතනවා නම් එයා මේ අරමුණෙන් පැවිදි වෙන්නේ. එහෙම නැත්නම් එයා පැවිදි වෙන්න උවමනා කරන්නේ නැහැ. ඔන්න ඒ කාරණාව අපිට ඉස්මතු වෙන අවස්ථාවක්. මොන කාරණාව මූලික කරගෙනද යා පැවිදි වෙන්න ඕනේ? ජාති ජරා ව්‍යාධි මරණ මේ ලෙඩ වෙන එක ඉවර කරගන්න බැරිද? මේ නැවත නැවත ඉපදෙමින් මැරෙමින් යන මේ දුක්ඛිත සංසාර ගමන නිමා කරන්න බැරිද? කායික දුක්, මානසික දුක්, විවිධ පීඩා මේ සියලු පීඩාවන්ට නැවතීමේ තිතක් තියන්න අවස්ථාවක් නැද්ද? ඔන්න ඒ සඳහා ක්‍රමවේදයක් හොයනවා නම් එයාටයි මේ පැවිද්ද. ගිහි ජීවිතය තුළ යම්තාක් දුරකට කෙලෙස් නැසන මේ දුක් කෙලවර කරන වැඩපිළිවෙල අනුගමනය කරන අවස්ථාව තියෙනවා. නමුත් කෙනෙක්ට අවශ්‍යයි වඩා වඩාත් ශීඝ්‍රගාමීව මේ දුක් ටික නිමා කරන්න. එයාටයි මේ පැවිද්ද. එහෙම දේශනා කරන මේ කාරණු වලින් අපිට ඔන්න යම්කිසි කාරණාවක් ඉස්මතු වෙනවා. භාගතුන් වහන්සේ මේ විදිහට ස්වාමීන් වහන්සේලා වගේ කරනවා. ඔබ වහන්සේලා පැවිදි වුණේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. මේ ජාති ජරා මරණ ආදී දුක් රාශිය කෙලවර කිරීම සඳහාමයි. ඒ වෙලාවේ එහෙම දේශනා කරද්දී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. එසේය ස්වාමීන් වහන්සේ. එසේය භාග්‍යතුන් වහන්සේ. ඔබ වහන්සේ කිව්ව අරමුණෙන්මයි අපි සියලු දෙනා පැවිදි වුනේ. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ ඔන්න පින්වත්නි ඊළඟට දේශනා කරනවා ඔය අරමුණෙන් පැවිදි වෙච්ච කෙනා ඔය අරමුණෙන් පැවිදි වෙච්ච කුලපුත්‍රයා ඊළඟට මෙන්න මේ දේ කරන්න ඕනේ. දැන් අර ස්වාමින් වහන්සේලා අමතමින් භාග්‍යතුන් වහන්සේ මේ කාරණා දේශනා කරන්නේ. ජාති ජරා මරණ දුක් රැස නිමා කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක් පැවිදුණාට පස්සේ එයා ඊළඟට මෙන්න මේ වැඩේ කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕන කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මෙසේ පැවිදි වූ කුලපුත්හු කාමච්ඡන්දයෙන් ඒ වගේම අකුසලයන්ගෙන් වෙන් වෙලා ධාන වැඩිය යුතුයි. පින්වත්නි ඔන්න භාගතුන් වහන්සේ බුද්ධ වචනය කෙනෙක් දුක් රැස නිමා කිරීමේ අරමුණෙන් පැවිදුණාට පස්සේ ඊළඟට එයා ධානය වඩන්න ඕනේ. මේ බුදු කෙනෙක්ගේ වචනයක්. එතකොට ඇතැම් අය කොහොමද මේ ධානය කියන දේ වැදගත් නැහැ කියලා ඉවත දාන්නේ? බුද්ධ වචනයේම සඳහන් වෙනවා දුක් රැස නිමා කරන්න බලාපොරොත්තු වෙන ශ්‍රාවකයා ධානය වැඩි යුතුයි. යුතුය කියන්නේ කරන්න ඕනේ කියන අදහසනේ. වැඩිය යුතුයි. ඔන්න පින්වත්නි පැවිදි වෙච්ච කෙනා දුක්කස නිමා කිරීමේ අරමුණෙන් පැවිදි වෙච්ච කෙනා ඊළඟට කරන්න ඕන කාරණාව දේශනාවේ සඳහන් වෙනවා බුද්ධ භාෂිතේ කාමච්ඡන්දයෙන් සහ අකුසලයන්ගෙන් වෙන්න එයා ධානය වඩන්න ඕනේ. ඒ වගේම සඳහන් කරනවා ධාන සුවේ නොලබන්නාගේ සිත කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා අරතිය ආලස්ය කියන මේ පාප ධර්ම හතෙන් පාප ධර්ම හත යාගේ හිතේ බැසගෙන සිටිනවා. ඒ නිසා යාට ප්‍රීතිය සහ සුවය ලබන්න අවස්ථාවක් නැහැ. බුද්ධ වචනය. භාගතුන් වහන්සේ දේශනා කරන මේ ස්වාමින් වහන්සේලාට අනුරුද්ධ ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාට පැවිදි වෙච්ච කෙනා ධාන වැඩි යුතුයි. එයාට ධාන සුවය ලබන්න බැරි වුණොත් මේ කාමච්ඡන්දාදී නීවරණ අරතිය සහ ආලස්‍යත් එයාගේ හිත තුල දැසගෙන සිටිනවා. ඒවා හිත තුල පළපදියම් වෙනවා. ඒ නිසා එයාට ප්‍රීතිය සහ සුවය ලබන්න විදිහක් නැහැ. පින්වත් මේ වචන දෙක හොඳට අහන්න ඕනේ අපි. ප්‍රීතිය සහ සුවය. ප්‍රීතිය සහ සුවය. කෙනෙක්ට ප්‍රීතිය සහ සුවය ලබන්න විදිහක් නැහැ. ඇයි? ධානා සුවය ලැබුවේ නැත්තම්. එහෙනම් පින්වත්නි ඔන්න ප්‍රීතිය සහ සුවය කියන වචන වලට අපි දීලා තියෙන නිර්වචන හරියද කියලා ඔන්න කල්පනා කරන්න ඕනේ. මෙතන භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරනවා ධාන සුවයකින් තොරව ප්‍රීතියක් සහ සුවයක් නැහැ. ඊළඟට දේශනාවේ සඳහන් වෙනවා ධාන සුවය ලබන්නාගේ සිත නීවරණයන් ආදියෙන් දැසගෙන සිටින්නේ නැහැ. ඒ නිසා එයාට ප්‍රීතිය සහ සුවය ලබන්න පුළුවන්. දේශනාවේ සඳහන් වෙන්නේ ප්‍රීති සුව කියන වචන වලින්මයි. ප්‍රීතිය සහ සුවය. විශේෂණ පද නැහැ. එතකොට ප්‍රීතිය සුවය කියන්නේ මේ සතුට සහනය කියන කාරණානේ. එතකොට පින්වත්නි මෙතන මේ බුද්ධ වචනය අනුව අපිට තේරෙනවා ධාන සුවයකින් තොරව ප්‍රීතියක් සුවයක් නැහැ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතකොට අපි ලස්සන රූපයක් දැකලා ලබන සතුට ප්‍රීතියක් නෙමෙයිද? අපි අලංකාර විදිහට තියෙන සින්දුවක් ලස්සනට සනට මිහිරි ගීතයක් සංගීත ඛණ්ඩයක් අහලත් අපිට සතුටක් දැනෙනවානේ. ඒක ප්‍රීතියක් නෙමෙයිද? සමහර වෙලාවට මුළු ඇඟම කිලිපොලා යන විදිහට සුගන්ධයක් මේ නහයට දැනෙනකොට යම් කිසි ආස්වාදයක් දැනෙනවානේ. ඒක ප්‍රීතියක් නෙමෙයිද? රහ කෑම જાතියක් මේ දිවහරහා යනකොට සතුටක් වගේ දෙයක් දැනනවානේ. ඒක ප්‍රීතියක් නෙමෙයිද? සුව පහසු ස්පර්ශය. ඊටාම සුව පහසු විදිහට තියෙන ඇඳක පුටුවක හාන්සි වෙනකොට යම් කිසි සහනයක් වගේ දෙයක් දැනෙනවානේ. ඒක ප්‍රීතිය සුවයක් නෙමෙයි. ඔන්න අපිට එන ප්‍රශ්න. එතකොට භාග්‍යතුන් වහන්සේගේ වචනය අනුව මෙතන සඳහන් වෙන්නේ මොකද්ද? ධාන සුවය ලබන්නාගේ සිත ප්‍රීතිය හා සුවය ලබයි ධාන සුවේ නොලබන්නාගේ සිත ප්‍රීතිය සහ සුවේ නොලබයි. ඒකට හේතුත් සඳහන් වෙනවා. ධාන සුවේ කෙනෙක් ලබනවා නම් එයාගේ හිතේ නීවරණ නැහැ. ඒ නිසා එයාට ප්‍රීතිය හා සුවේ ලැබෙනවා. ධාන සුවේ ලබන්නාගේ හිතේ නීවරණ නැහැ. නීවරණ ඇතුව ධානයක් වඩන්න අවස්ථාව නැහැ. නීවරණ හිතින් අයින් වෙනකොටමයි ධාන සුවේ ලැබෙන්නේ. එහෙනම් පින්වත්නි මෙතන ඔන්න ප්‍රීතිය හා සුවය ලැබෙන ආකාරය සඳහන් වෙනවා. නීවරණ හිතින් යටපත් වීමෙන්මයි සුවය ප්‍රීතිය උදා වෙන්නේ. ඔන්න බලන්න. එතකොට දැන් නීවරණකම අපි දන්නවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඒතකොට කාමච්ඡන්ද කියන්නේ මේ රූප දකින්න තියෙන ආසාව, කාමච්ඡන්ද. එතකොට ඡන්දය කියන්නේ කැමැත්තනේ. කාම කියන්නේ ඒතකොට අපි දන්නවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. පංචකාම. කාම ඡන්ද කිව්වේ මේවට තියෙන ආසාව. රූප දකින්න තියෙන ආසාව, ශබ්ද අහන්න තියෙන ආසාව, ගන්ධ සුවඳ රස ස්පර්ශ මේවා ලබන්න තියෙන ආසාව කාම ඡන්ද. ඒතකොට කාමයන්ට තියෙන ආසාව හිතින් අයින් වෙනකන් ඒක යම් තාක් දුරකට හෝ හිතින් යටපත් වෙනකන් එයාට ප්‍රීතියක් හා සුවයක් ලබන්න බෑ කියලා තමයි බුද්ධ වචනේ. හැබැයි අපිට තියෙන තින්වත් ඔයට පටහැනි අදහසක්. දැන් ඔන්න හොඳට විමසා බලන්න ඕනේ. මේ ධර්මය කියූ පමණින් අපි පිළිගත යුතු නෑ අපිට පුළුවන් විමසා බලන්න. ඒ සඳහා භාගතුන් වහන්සේ නිදහස දීලා තියෙනවා. මේක දේව වාක්‍යයක්. මේක මේ විදිහටම දරා ගන්න ඕන. මේවා ප්‍රශ්න කරන්න බෑ. එහෙම නෑ බුදුදහම. විමසා බලන්න නිදහස දීලා තියෙන උන්වහන්සේ. එතකොට අපි විමසා බලමු එනම් මේ කාරණාව. රූප ශබ්ද ගන්ධ රස ලබන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබන්න ආසාවක් තියනකම් එයාට ප්‍රීතියක් සුවයක් ලබන්න බෑ ඒ ඒවට තියෙන ආසාව යටපත් වීමෙන්මයි එයා ප්‍රීතිය හා සුවය ලබන්නේ කියලා බුද්ධ වචනේ සඳහන් වෙනවා භාගතුන් වහන්සේ දේශනා කරනවා අපිට හිතෙන්නේ ඕකේ අනිත් පැත්ත නෙමෙයිද බලන්න දවසක් පින්වත්නි එක්තරා තරුණ මහත්මයෙක් ප්‍රකාශයක් කරනවා මෙන්න මෙහෙම ඒක හද්දී ටිකක් සිනහාවක් එනවා. නමුත් සමහර කෙනෙක් හිතනවා ඒක ඇත්තද? මොකද්ද මේ තරුණයා කරන ප්‍රකාශය? මේ තරුණයා කියනවා එක්තරා අපි දන්න ස්වාමීන් වහන්සේ නමක නමක් ඉදිරියේ මේක ප්‍රකාශය කරලා තියෙන්නේ. පස්සේ උන්වහන්සේ තමයි අපිට මේ ගැන කිව්වේ. මේ තරුණයා උන්වහන්සේට කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මම නිවන් දකින්න කැමති නෑ දැම්මම. මම දැම්මම නිවන් දකින්න කැමති නෑ. මොකද නිවන් දැක්කහම හිතේ ආසාව අයින් වෙනවනේ. එතකොට මට ඉදිරියේ එන්න තියෙන චිත්‍රපටය ටික බලන්න බැරි වෙයි. මට ඉදිරියේ ජීවිතේ විඳින්න බැරි වෙයි. ඇයි දැන් චිත්‍රපට එකින් එකට එනවා. චිත්‍රපටයෙන් චිත්‍රපටයට කුතුහලය දනවන දේවල් තමයි දැන් සිනමා වෙන්නේ. එකකට එකක් දෙවිලි නෑ. පුදුම නිර්මාණ ශිල්පීන් ඉන්නේ. ඉතින් මේ තරුණයා කියනවා මට ඉදිරියට එන චිත්‍රපට ටිකක් බලන්න ඕනේ. ඒ නිසා දැම්ම නිවන් දකින්න බෑ. දැම්ම නිවන් දැක්කොත් ඒවට තියෙන ආසාව අයින් වෙනවනේ. ඔහොම ප්‍රකාශයක් කරලා තියෙනවා. බලන්න පින්වත්නි මේ එතනින් මොකද මේ හිලදරව් වෙන්නේ? එයා කාමච්ඡන්දේ තියාගන්න ආසයි. කාමච්ඡන්දේ හිත තුල තිබීමෙන්මයි ප්‍රීතිය සුවය ලබන්න පුළුවන් කියලයි ඒ අදහසෙන් හෙළි වෙන්නේ. නමුත් බුද්ධ වචනේ බලන්න කාමච්ඡන්දය යටපත් කිරීමෙන්මයි ධානසුවයක් තුලින් නීවරණ යටපත් කිරීමෙන්මයි ප්‍රීතිය හා සුවය ලබන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පින්වත් විමසා බලන්න ඕනේ. මේ බණපද අපි අහලා අමතක කරන්න නෙමෙයි විමසා බලන්න කොහොමද ඒක වෙන්නේ? හිතේ තියෙන නීවරණ යටපත් වෙනවා කියන්නේ දැන් හොඳට කල්පනා කරන්න. හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් වෙනවා කියන්නේ හිත ඉල්ලන ගතිය නෑ. හිත ඉල්ලන්නේ නෑ. රූප දකින්න ආසාව තියෙනකන් හිත ඉල්ලනවා රූප පෙන්වන්න. ශබ්ද අහන්න ආසාව තියෙනකන් කන ඉල්ලනවා ශබ්ද අහන්න දෙන්න. සමහරවිට එකම ගීතය. දැන් අවුරුදු ගාණක් පරණයි. මං ඊයේත් ඇහුවා සමහර විට. මේ අපේ හිත කියනවා ආයේ සින්දු අහන්න. මාව නිකන් බල කරලා ඇදගෙන යනවා වගේ. ඊයේත් ඒ කෑම જાතිය කෑවා. මෙන්න ආයි දකිනකොට හිත ඉල්ලනවා ආයි එක කන්න. මේ හිත අපිව ඇදගෙන යනවා වගේනේ. බලන්න ඒ ඒ දෙයට ආසාව තියෙනකන් හිත ඒවා ඉල්ලනවා. ඉල්ලනවා කියන එක අපහසුවක්. අපිට නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඒ චිත්‍රපටය බලන්න හිත තල්ලු කරනවා. ඒ කෑම જાතිය කන්න හිත තල්ලු කරනවා. අන්න බලන්න. හිත ඉල්ලන ගතිය පීඩාවක්. හැබැයි නීවරණ යටපත් වෙනකොට කාමච්ඡන්දාදී නීවරණ යටපත් වෙනකොට මොකද වෙන්නේ? හිත ඉල්ලන්නේ නැහැ. හිත ඉල්ලන්නේ නැහැ කියන්නේ එතන සුවය. රූප පෙන්වන, ශබ්ද අහන්න, ගඳ සුවඳ විඳින්න, රස විඳින්න කියලා හිත තල්ලු කිරීමක් නැහැ. එතනයි සුවය. බලන්න මේ ධර්මයේ තුල පෙන්වන බොහෝ දෙනෙට නොහිතන පැතිකඩක්. බොහෝ දෙනා ආසාවත් එක්කයි ජීවිතේ විඳින්න පුළුවන් කියලා තර්ක විතර්ක ඉදිරිපත් කරද්දී භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරනවා ඒ ඒ දේවල් වල තියෙන ආශාවාදී නීවරණ යටපත් කිරීමෙන්මයි ප්‍රීතිය හා සුවය ලබන්න පුළුවන් වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේලාට භාගතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? උන්වහන්සේ අවධාරණය කරනවා පැවිදි වෙච්ච කෙනා ධානය වැඩි යුතුයි. එයාට ධානය වඩන්න පුළුවන් කමක් නොලැබුණොත් ධාන සුවයක් ලබා ගන්න බැරි වුණොත් පැවිදි වෙච්ච කෙනාට එයාට ප්‍රීතිය හා සුවය ලබන්න බෑ. එයාගේ හිතේ නීවරණ බැහැගෙන ඉන්නවා. නමුත් පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේ ඒ ඒ ධානය පුරුදු කරලා පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේ ධානය වැඩිම තුලින් නීවරණ යටපත් කොට ප්‍රීතිය හා සුවය ලබා ගත්තොත් ඔන්න. එතකොට කිය දේශනාවේ සඳහන් වෙනවා එහෙම ප්‍රීතිය හා සුවය ලබා ගන්න යාට පුළුවන් කමක් තියෙනවා ධාන සුවය තුලින්. ওই විදිහට අවධාරණය කරන භාගතුන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා ඔන්න දැන් සාකච්ඡාව දැන් වෙනත් පැත්තකට යන්නේ. මේ සංවාදය තුළ භාගතුන් වහන්සේ මුලින්ම අවධාරණය කරනවා කෙනෙක් පැවිදි වෙන්න ඕනේ මොන වගේ අරමුණකින්ද සහ පැවිදි වෙච්ච කෙනා මොකද්ද කළ යුත්තේ ධානය වැඩි යුතුයි ධානය වැඩිමෙන්මයි එයාට ප්‍රීතිය හා සුවය ලබන්න අවස්ථාව තියෙන්නේ ඊළඟට මේ සාකච්ඡාව දිහා වෙනස් පැත්තකට යනවා ඊළඟට භාගතුන් වහන්සේ විමසනවා සියලු ස්වාමීන් වහන්සේලාගෙන් පොදුවෙන් පොදුවේ අහන්නේ මේ ප්‍රශ්නය තොපට මා කෙරෙහි කෙබඳු සිතක් වේද තථාගතයන්ට ආශ්‍රවයෝ ප්‍රහීනද අප්‍රහීනද? ඔන්න විමසීමක් කරනවා. මොකද්ද මේ විමසන්නේ? ස්වාමින් වහන්සේලාගෙන් අහනවා මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාගෙන් භාග්‍යතුන් වහන්සේ විමසනවා ඔබ වහන්සේලාට මං ගැන මොකද හිතෙන්නේ මා තුල තාම කෙලෙස් තියනවද නැත්නම් මම කෙලෙස් ප්‍රහීන කරලාද භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් මේ අහන්නේ ඔබ වහන්සේලාට මම මම ගැන කොයි වගේ හිතක්ද තියෙන්නේ? බුදු කෙනෙක් වෙන මම තාම කෙලෙස් වලින් යුක්තයිද නැත්නම් සියලු කෙලෙස් ඉවත් කරලාද ඉන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අහනවා. ඒ වෙලාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. ඔබ වහන්සේ තුළ සියලු කෙලෙස් නැහැ කියන කාරණාව අපි දන්නවා. ඔබ වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කළා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. ওই විදිහට ඊළඟට භාගතුන් වහන්සේ අහන ප්‍රශ්නය මේ දේශනාවේ අවසානය. ඊතරම් දීර්ඝ නැහැ මේ නලකපාන සූත්‍රය. අවසාන මේ සංවාදයේ මෙතනට එනවා. අවසාන කාරණාව. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා තථාගතයන් කුමක් පිණිස කලුරිය කළ ශ්‍රාවකයන්ගේ උත්පත්ති ස්ථාන කියන්නේ යයි සිතන්නේ. බලන්න පින්වත්නි, තමන් ළඟ ඉන්න ශ්‍රාවකයන්ගෙන් නිර්භීතව අහනවා මේ ප්‍රශ්න. මොකක්ද අහන ප්‍රශ්නය? ඔබ වහන්සේලා හිතන විදිහට දැන් ඔබ වහන්සේලා කල්පනා කරන්න කියලා අහනවා. මම සමහර අය මිය ගියාට පස්සේ ඒ ඒ අය ඉපදිච්ච තැන් ගැන සඳහන් කරලා තියෙනවා. මේ භාග්‍යතුන් වහන්සේ ඉමසන්නේ. ඔබ වහන්සේලා කල්පනා කරන්න මම සමහර ඔබ වහන්සේලාට ඇහිලා ඇති මම සමහර අවස්ථාවල මේ මේ පුද්ගලයා මිය ගියාට පස්සේ මෙතනයි ඉපදුනේ. මේ ස්වාමින් වහන්සේ අපවත් වුණාට පස්සේ මෙන්න මෙතනයි ඉපදුනේ. මේ ස්වාමින් වහන්සේ මරණින් මත්තේ මෙතනයි ඉපදුනේ. ආදී වශයෙන් දේශනා කරනවා ඔබ වහන්සේලාට ඇහිලා ඇති. ඔබ වහන්සේලා මොකද්ද හිතන්නේ? මම එහෙම දේශනා කරන්න හේතුව මොකද්ද? ඒ වෙලාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. ඔබ වහන්සේ මේ ගැන කියන්න. ඔබ වහන්සේ කියන දේ අපි දරා ගන්නවා. බලන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒකට උත්තර දෙන්න ගියේ නැහැ. ඔබ වහන්සේම කියන්නේ ඇයි ඔබ වහන්සේ එහෙම කරන්න කියලා ඔබ වහන්සේ කියන පිළිතුර අපි දරා ගන්න. එලා බාගතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. ඒ ඒ අය මිය ගියාට පස්සේ ඉපදුණු ස්ථාන ගැන මම සඳහන් කරන්නේ මිනිස්සුන්ව පුදුමයටපත් කරන්න නෙමෙයි. දැන් හිතන්න පින්වත්නි කවුරු හරි කෙනෙක් අපිට කිව්වොත් ඔයාගේ එදා මිය ගියා නේද කෙනෙක්. ඔයාගේ පවුලේ කෙනෙක් මැරුණා නේද? එයා ඉපදිලා ඉන්නේ මෙන්න මෙතන. අපි හිතන්න අපිට විශ්වාස කරන්න පුළුවන් විදිහට කියනවා කියන්නේ. ඒතරයි පුදුමයටපත් වෙනවානේ. ඒක පුදුම හැකියාවක් නේ. භාග්‍යතුන් දේශනා කරනවා ඇතැම් අය මිය ගියාට පස්සේ යා මෙන්න මෙතන ඉපදුනේ කියලා මම මිනිස්සුන්ට දේශනා කරන්නේ මිනිස්සුන්ව පුදුම කරන්න නෙමෙයි. සහ මිනිස්සුන්ව නලවන්න නෙමෙයි. දැන් සමහරව ඉන්නවානේ. මගේ ආච්චි අම්මා මැරිලා ඉපදුනේ දිව්‍ය ලෝකේ කියලා එයාට කවුරු හරි කිව්වොත් ඔයාගේ ආච්චියම මැරිලා ඉපදුනේ දිව්‍ය ලෝකේ කිව්වොත් එයාට ඒක සැනසීමක් නේ. එයා ඒකෙන් සතුටු වෙනවනේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා මම මිනිස්සුන්ව නලවන්න නෙමෙයි මිනිස්සුන්ව නලවන්න නෙමෙයි මම මේ ඒ ඒ අය ඉපදුන ස්ථාන ගැන කියන්නේ. ඒ වගේම ලාභ සත්කාර ප්‍රශංසා පිණිස නොව. භාගතුන් වහන්සේ අවධාරණය කරනවා මම මේ මට ලාභ සත්කාර ප්‍රශංසා ලබා ගන්න නෙමෙයි. කෙනෙක් මිය ගියාට පස්සේ මෙන්න මෙතන ඉපදුනා කියලා මම මේ කියන්නේ මගේ හැකියාව ලෝකෙට පෙන්නලා ලාභ සත්කාර ලබා ගන්න නෙමෙයි. ප්‍රශංසා ලබා ගන්න නෙමෙයි. එහෙනම් ඇයි? ඔන්න දැන් ප්‍රශ්නය. හොඳයි භාගතුන් වහන්සේ නම් ඔබ වහන්සේ ලාභ සත්කාර වෙනුවෙන් නෙමෙයි නං. ඔන්න අපිට එන ප්‍රශ්නේ. ලාභ සත්කාර ලබා ගන්නත් නෙමෙයි නං. මිනිසුන්ව පුදුම කරන්නත් නෙමෙයි නං. මිනිසුන්ව නලවන්නත් නෙමෙයි නං ඔය එක එක්කෙනා ඉපදිච්ච ස්ථාන ගැන දේශනා කරන්නේ මොන හේතුවකින්ද? භාගතුන් වහන්සේ අවධාරණය කරනවා කවුරු හරි කෙනෙක් අහනවා මෙන්න මෙයා මිය ගියාට පස්සේ ඉපදුනේ කොහෙද? එයා ඊට පස්සේ එයාට මම කියනවා මෙන්න මෙයා මිය ගිහිල්ලා මෙන්න මෙතන ඉපදුනේ. එතකොට එයා කල්පනා කරනවා ඔන්න බලන්න දේශනාවේ සඳහන් වෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් අනුරුද්ධේනි තථාගතයෝ ජනයා විස්මය කරනු සඳහා නොව ආදී වශයෙන් මේ කාරණා දේශනා කරලා මෙන්න මෙහෙම සඳහන් කරනවා. තවද අනුරුද්දේනි සදැහැති මහත් වූ සතුටු ඇති මහත් වූ ප්‍රමෝදය ඇති කුල පුත්‍රයෝ වෙති. ඔව් එදහම් මසා එබඳු උපප්‍රාප්තිය පිණිස සිත එළවති. අනුරුද්දේනි ඔවුනට ඒ චිත්තය ඒ චිත්තෝපසංහාරය බොහෝ කලක් හිතේට සුවේට වේ. දැන් ඒක විස්තර කරගමු ඊටාම කෙටියෙන්. භාගතුනා දේශනා කරනවා ඒ අය මරුණට පස්සේ ඉපදුච්ච ස්ථාන ගැන මම දේශනා කරන මෙන්න මේ හේතුව. සමහර අය ඉන්නවා ඒගොල්ලෝ හරි ශ්‍රද්ධාවන්තයි. බුද්ධ වචනේ විශ්වාස කරනවා. මම දේශනා කරනවා මෙන්න මේ ස්වාමින් වහන්සේ මරණයටපත් වුණාට පස්සේ ඉපදුනේ මෙන්න මෙතන. මේ වගේ සුවදායි තැනක. ඒ වගේ කාරණාවක් අහන ඒ ශ්‍රද්ධාවන්ත ගිහියා කුල පුත්‍රයා එයා කල්පනා කරනවා මොකද්ද කල්පනා කරන්නේ? එයත් ඒ විදිහටම උප්පත්තියක් ලබා ගන්න උත්සාහ කරනවා. දැන් උදාහරණයක් ගමු. අපි හිතමු භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා එක්තරා රහතන් වහන්සේ නමක් අපි හිතමු පිරිනුවන් පා වදාලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අනිත් අයට දේශනා කරනවා අසවල් රහතන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ දැන් ඔන්න දැන් රහතන් වහන්සේ නමක් ගන්න බෑනේ අපිට උදාහරණයට. ඇයි ගන්න බැරි? නැවත ඉපදෙන්නේ නැහැ. අපි ගම ඊට අඩු මාර්ගඵල තත්වයක්. සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනෙක් ඉන්නවා. අපි තුම යා කොහොම හරි මරණයටපත් වෙනවා. ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා අපි හිතමු. මේ අසවල් සෝවාන් වෙච්ච පුද්ගලයා මිය ගියාට පස්සේ මෙන්න මෙතනයි ඉපදුනේ. අපි දන්නවනේ සෝවාන් වෙච්ච කෙනා සතර අපායේ උපදින්නේ නැහැ. එක්ක මනුෂ්‍ය ලෝකේ එහෙම නැත්නම් ඊට ඉහළ දිව්‍ය බ්‍රහ්ම ලෝකවල. ඉතින් ඔන්න භාග්‍යතුන් වහන්සේ අපි හිතමු මේ අසවල් සෝවාන් පුද්ගලයා මරණයට පස්සේ අසවල් දිව්‍ය ලෝකෙ ඉපදුනා. අපි තුම එහෙම දේශනා කළා කියලා. මේක ඇහෙනවා ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක්ට. එයා කල්පනා කරනවා මමත් ඒ ස්වාමින් වහන්සේ වගේම ඉන්න ඕනේ. මමත් කොහොම හරි සෝවාන් වෙන්න ඕනේ. එතකොට මටත් ඒ දිව්‍ය ලෝකෙ ඉපදෙන්න පුළුවන්. ඔන්න ඒ කාරණාවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. කවුරු හරි කෙනෙක් මම මේ මේ අසවල් පුද්ගලයා මෙන්න මෙහෙම සැප තියෙන තැනක ඉපදුනා කියලා දේශනා කරොත් ඒක අහන් ඉන්න පුද්ගලයා කල්පනා කරනවා මමත් ඒ වගේ යහපත් තැනක උපදින්න ඕනේ. ඒ වෙනුවෙන් මම වැඩ කරන්න ඕනේ. අන්න. එහෙම කෙනෙක් කල්පනා කරොත් එයාට බොහෝ කාලයක් හිතසුව පිණිස ඒ සිතුවිල්ලම හේතු හේතු වෙනවා. එයා එහෙම හිතුවත් ඇති බොහෝ කාලයක් එයාට හිතසුව පිණිස සිතුවිල්ල වුණත් හේතු වෙන නිසා. බලන්න භාග්‍යතුන් වහන්සේ එහෙනම් ඔන්න අපිට උත්තරේ හම්බ වුණා. ඇයි බුදු කෙනෙක් අපේ මේ භාග්‍යතුන් වහන්සේ ඇයි කෙනෙක් මිය ගියාට පස්සේ මෙන්න මෙතනයි ඉපදුනේ කියලා එහෙම දේශනා කරන්නේ ඇයි? යම් යම් අවස්ථාවල. මිනිසුන්ව පුදුම කරන්න නෙමෙයි. මිනිසුන්ගේ ලාභ සත්කාර දිනා ගන්න නෙමෙයි. ප්‍රශංසා ලබන්න නෙමෙයි. කෙනෙක් මිය ගියාට පස්සේ මෙන්න මෙතන ඉපදුනේ කියලා කියන්න තරම් මම දක්ෂයි. එහෙම පෙන්වන්න නෙමෙයි. එහෙනම් ඇයි? මෙන්න මේ අසවල් පුද්ගලයා, අසවල් සෝතාපන්න පුද්ගලයා මිය ගියාට පස්සේ මෙන්න මේ සැපසහිත ස්ථාන ඉපදුනා. එහෙම දේශනා කරද්දී ඒක අහන කෙනා කල්පනා කරනවා මටත් මේ දිව්‍ය ලෝකෙට යන්න නැත්නම් මමත් මේ විදිහටම උපත සකස් කරගන්න ඕනේ මගේ ඊළඟ උපත. ඒ වෙනුවෙන් මම මේ වැඩ ටික කරන්න ඕනේ. අන්න එහෙම සිතුවිල්ලක් එයාගේ හිතේ ඇති වුණොත් ඒ සිතුවිල්ල මෙයාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. එහෙනම් ප්‍රතිපත්තියට උනන්දු කරන්නමයි බුදු කෙනෙක් ඒ විදිහට දේශනා කරන්නේ කියන කාරණාව හෙළි වෙනවා. එහෙනම් කාට හරි ප්‍රශ්නයක් තිබ්බනම් ඇයි මේ බුදුරජාණන් වහන්සේ සැරින් සැරේ මේ මේ පුද්ගලයා මිය ගියාට පස්සේ මෙතන ඉපදුනා කියලා දේශනා කළේ. ශ්‍රාවකයන්ව ප්‍රතිපත්තියට නැඹුරු කිරීමට මිස ලාභ සත්කාර දිනා ගැනීම නොවන බව බුද්ධ වචනය තුලින් ඔන්න හෙළිදරව් වෙන අවස්ථාවක් නලකපාන සූත්‍රය. මේ විදිහට දේශනා කරන භාගතුන් වහන්සේ ස්වාමින් වහන්සේලාට උපදෙස් දීලා දේශනාව අවසන් වෙනවා. සතුටු සිත් ඇති අනුරුද්ධ ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ භාෂිතය අනුමෝදන් වෙනවා. ස්වාමීන් වහන්සේට සතුටු වෙනවා. නලකපාන සූත්‍රය මේ විදිහටයි අවසන් වෙන්නේ. එහෙනම් පින්වත්නි අද දවසේ අපි මේ සූත්‍ර දේශනා ධර්ම දේශනා මාලාව තුල මජ්ක්‍ධිම නිකායේ නලකපාන සූත්‍රය මේ විදිහට අවධාරණය කරගත්තේ සංක්ෂිප්තව දැනගත්තේ බොහෝ කාරණා අපිට දැනගන්න ලැබුණා විශේෂයෙන්ම කෙනෙක් පැවිදි වෙන්න ඕන මොන වගේ අරමුණකින්ද කියන කාරණාව හෙළි වුණා කෙනෙක් පැවිදි වෙන්න ඕනේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ මහා දුක් රැස නිමා කිරීමේ අදහසින්මයි. සබ්බ දුක්ඛ නිස්සරණ. සියලු දුකෙන් නිදහස් වෙන්නමයි. ඒ වගේම පැවිදි වෙච්ච කෙනා ඊළඟට මොකද කරන්න ඕනේ? ඔන්න දැනුවත්භාවයට හොඳයි විශේෂයෙන් ගිහි අයට ස්වාමින් වහන්සේ නමක් මේ වෙලාව ඇහුම්කන් දෙනවා නම් මෙන්න බුද්ධ වචනය පැවිදි වෙච්ච කෙනා. ඒ වගේම මේ අනිත් අයට දේශනා කරනවා විතරක් නෙමෙයි ස්වාමින් වහන්සේලා අපත් හොඳට අවධාරණය කරගන්න ඕනේ මේ කාරණාව. පැවිදි වෙච්ච කෙනා ඕන කරන්න ඕන වැඩේ කියලා අවධාරණය කරලා තියෙනවා බුදුන් වහන්සේ ධාන වඩන්න. ධාන වඩන්න. ධාන සුවය තුලින්මයි ප්‍රීතිය හා සුවය එයාට ලබා ගන්න පුළුවන්. ධාන සුවය ලැබීමෙන්මයි මේ ප්‍රීතිය හා සුවය ලබා ගන්න යට අවස්ථාව තියෙන්නේ. ප්‍රීතිය හා සුවය පතා ධාන වඩන්න. එතකොට පින්වත්නි ධාන වැඩිම තුලින් ඒ සමාධිය උදව් වෙන පස්සේ විදර්ශනාවට ඒ නිසා භාගතුන් වහන්සේ ධානයට උනන්දු කළා. අවසානයේ භාගතුන් වහන්සේ දේශනා කළා මම මේ එක එක්කෙනා ඉපදිච්ච තැන් ගැන අවධාරණය කරන්න හේතුව ලාභ සත්කාර ලබන්න නෙමෙයි ඒ ඒ කෙනාට ප්‍රතිපත්තිය පිණිස උනන්දුවක් ඇති කිරීම සඳහාමයි ඔය විදිහට දේශනාව අවසන් වෙනවා ඒතර වැදගත් කාරණා කිහිපයක්ම කියවුණා විශේෂයෙන්ම අවසාන වශයෙන් මතක් කරන්න මේ දේශනාවේදී පාප ධර්ම හතක් සඳහන් කරලා තියෙනවා අර ධානය වැඩිම සම්බන්ධයෙන් කියන තැන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා අපි දන්නවනේ. මේ නීවරණ පහ යටපත් වෙන්න ඕනේ ප්‍රීතිය හා සුවය ලබා ගැනීමට ධානයක් උපදවා ගන්න. ඒතර කාමච්ඡන්ද කිව්වේ කාමයන්ට තියෙන කැමැත්ත, ව්‍යාපාදයේ කිව්වේ ද්වේෂසිත, තීන මිද්දේ කිව්වේ හිතේ තියෙන අර හැකිලෙන නැලවෙන ගතිය, සමහර විට කම්මැලිකම වගේ, උද්දච්ච කුක්කුච්ච කිව්වේ පසුතැවෙන ගතිය, සහ කලබලකාරී ගතිය හිතේ තියෙන. විචිකිච්ඡා කිව්වේ සැකය. ඒ වගේ මේ නීවරණ පහට අමතරව පින්වත්නි තවත් කාරණා දෙකක් සඳහන් වෙනවා. අරතිය සහ ආලස්ය. අරතිය කිව්වේ මේ කුසල ධර්මයන් වඩන්න තියෙන අකමැත්ත. කැමති නැහැ. කුසල් දහම් වඩන්න භාවනා කරන්න කැමති නැහැ. ඒක පාප ධර්මයක්. මේ ධර්මය තුල යෙදෙන්න බණ අහන්න කැමති නැහැ. ඒකට කිසි උනන්දුවක් නැහැ. අන්න. අර්ථය සහ ආලස්ය අලස ගතිය ඔන්න ඔන්න ඔය පාප ධර්ම හත හිතෙන් අයින් කරනකම් නීවරණ පහත් අර්ථය සහ ආලස්ය කියන මේ කාරණා දෙකත් ඇතුළුව මේ පාප ධර්ම හත හිතින් අයින් කරගෙනමයි ප්‍රීතිය හා සුවය ලබන්න පුළුවන් කියලා ඔන්න සඳහන් වෙන අවස්ථාවක් නලකපාන සූත්‍රය. හොඳයි පින්වත්නි, දේශනාව අපි කාලානුරූපව කෙටියෙන් සාකච්ඡා කළේ. වැඩිදුර විස්තර වෙනුවෙන් නලකපාන සූත්‍රය අධ්‍යයනය කරන අවස්ථාව තියෙනවා. ඒ සඳහා පහසුකම් තියෙනවා මේ පින්වතුන්ට. ඒ නිසා අපි විශේෂයෙන්ම අද මේ දැනගත්ත කරුණු කාරණා ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න ඕනේ. විශේෂයෙන්ම ධානයක් පුරුදු කරන්න දැම්ම ඉඳන් උත්සාහවත් වෙන්න ඕනේ. ඒක දවසෙන් දෙකකින් කරන්න බැරි බව අපි හොඳට දන්නවානේ. ඒ නිසා දැම්ම ඉඳන් ඊටකට ලැබෙන වෙලාවට භාවනාවක් පුරුදු කරන්න ඕනේ. ඒ සඳහා හොඳ කල්යාණ මිත්‍රාශ්‍රයක් ඇති කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ විදිහට දක්ෂ වෙලා හොඳ මඟ පෙන්වීමක් ලබාගෙන ඌමනාව තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ඒ නිසා මුලින්ම ඌමනාව ඇති කරගෙන මේ ධානා මට්ටම් ලැබීම තුලින් නිවන් ලබන්නත් නිවන් ලබන්න කලින් ඊටාම සුවදායී ජීවිතයක් ගත කරන්නත් අවස්ථාව ලැබෙන බව හොඳට මෙනෙහි කරමි. ධර්මයේ පුරුදු කිරීමේ වාසි ධර්මයේ පුරුදු නොකළොත් මට වෙන අවාසි නැවත නැවත මෙනෙහි කරලා උනන්දුව වැඩි කරගන්න ඕනේ. කැමැත්තක් ඇති කරගන්න ඕනේ. ඒ කැමැත්ත ඇති කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම හොඳ කල්යාණ මිත්‍ර ආශ්‍රයයකට යොමු වෙනවා. මෙතෙතින්ම ධර්මය පුරුදු කරනවානේ මේ ධර්මය පුරුදු කෙරෙන මට්ටමක් උදා වෙනවා. ඒ නිසා මුලින්ම හොඳ උනන්දුවක් අපි ඇති කරගමු. ඒ සඳහා ධර්මය පුරුදු කිරීමේ වාසි නැවත නැවත මෙනෙහි කරමු. අපාය බය හොඳට සිහි කරමු. ඒ වගේම මේ ධර්මය තුලින් කියලා දෙන විදිහට ඉතාම සුවදායී තත්වයක් ඇති කරගන්න ක්‍රමානුකූලව ධානය මට්ටම් පුරුදු කරමු. ඒ සඳහා අවශ්‍ය මූලික උපදෙස් අනුව ඉදිරියට යමු. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරන විදිහට උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච විදිහට සියලු සංසාර දුක් නිමා කොට උත්තරීතර නිර්වාණ අවබෝධය කරා ක්‍රමානුකූලව හිත මෙහෙයවන්න මේ ධර්මයේ ප්‍රායෝගික ජීවිතයට ළඟා කරගනිමු කියන අදිෂ්ඨානය අපි හැමදෙනාම ඇති කරගමු. හොඳයි පින්වත්නි වැස් කරගත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් සීලම දෙවියන්ටත් අපි ගාථා කියමින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති සියලු මළගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා සියලු මළගිය ඇත්තෝ තමන්ගේ සංසාර ගමන සුවපත් කරගෙන ධර්මාවබෝධයෙන් නිවි සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ අප හැම දිනාටම මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර පැවැත්වීමෙන් ධර්මය අධ්‍යයනය කරන්න උත්සාහවත් වීමෙන් හාත්පසින් රැස් කරගත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඒ පාරමිතාවන් මේ ජීවිතයත් සාර්ථක කරගෙන සංසාර ගමනත් සුවපත් කරගෙන උතුම් වූ ධර්මාවබෝධය තුලින් සියලු දුක් නිමා කිරීම සඳහා මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.